ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පිරියාපිටිය තලහිටි මුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කොරගස් අගාරේ ධම්මකන්ද ස්වාමින්දයන් වහන්සේ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 गच्छामि सङ्घं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि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 සික්ඛාපදං සමාදියාමි පුරා මේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි පුරා මේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ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 දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පරිසම්බිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පරිසම්බිදේ ඥානං බුද්ධ ඥානං නිරෝක්ති පරිසම්බිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පරිසම්බිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත් ආසයානුසේ ඥානං බුද්ධ ඥානං लमकपाटिहार्ये ज्ञानं बुद्धज्ञानं मा करुणा समापत्याय ज्ञानं बुद्धज्ञानं तब्बन्वितज्ञानं बुद्धज्ञानं गणावरणज्ञानं बुद्धिज्ञानम् अगतं गच्छामि तं भगवन्तं शिरसा न मामिङ्गकारीभरति भाजनम् तन्तोऽ तत्सह्यति एवमादिपितो लोको जराय मरणेन च होति सुनीभतम् इन्नम् सुखपलं होतिनादिन्नम् होति तं तथा चोराहरन्ति राजानो अङ्गीडहति नश्यति අත අන්තේන ජහති ශරීරං සපරිග්ගහම් ඒත දඤ්ඤාය මේධාවි භුඤ්ජේත තති දදේත ච දත්මාච බුද්ධාච යතානුභාව අනින්දිතෝ සග්ග මුපේති ඨානංති කාර්මික පිළිතුරු දැන් ඔබ හැමදෙනාම මේ සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න ඒ ධර්ම ශ්‍රවණය කරනකොට මුලින්ම අපි හිතර ගන්න ඕන එකක් තමයි ඒ ධර්මයේ කෙරෙහි ගෞරවයේ සැලකිල්ල ඇති කර ගන්න ඕන. ශ්‍රද්ධාව විශ්වාස තුනුවන් කෙරෙහි විශ්වාසයේ තිබුණු තරමට මේව අපට ධාරණය කරගන්න ලේසි. ඒක පිළිගැනීමක් ඇති වෙනවා. ඒ නිසා මේ ධර්මයේ ඒකාන්තයෙන් අපට මෙලොවට පරලොවට සැනසෙල්ල පිණිසම හේතු වෙනවා. අපේ සියලුම දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයක් මේ ධර්මයේ තුල තියෙනවා. මේක වරදින්නම නැති මාර්ගයක් දුකින් ඈතර වෙන්න තියෙනවා. මේ මෙහා මේ ධර්ම මාර්ගයෙන් පිට කිසිම දෙයක් අපට සැනසෙන්න හේතු වෙන්නේ නැහැ. මේ අවබෝධය අපි ළඟ තියෙන්න ඕන. ඒ කියන්නේ ධර්මය ඉගෙනගෙන ඉවරලා ඒ ධර්මය අනුව හිතාගෙන යනකොට අපට පේනවා ලෝකයේ ස්වභාවය. පවතින ලෝකයේ තියෙන தත්ත්වය. ඒ පවතින ලෝකයේ தත්ත්වය මොකද්ද? හැමතිස්සෙම යමක් විනාශ වෙලා, කෙල්ල බිඳලා විනාශ වෙලා යන තුරුවා. යමක් හටගත්තා නම් හටගත්තු දේ විනාශ වෙනවයි කියන අවබෝධය අපට ඇති වුණොත් ඒව කෙරෙහි අපි විශ්වාසය තියන්නේ නැහැ. తాවකාලික පැවැත්මට පමණයි. ඊළඟට අපි විශ්වාස නැති දෙයක් අයින් කරපුවාම විශ්වාසවන්ත දෙයක් එකතු කරගන්න බලන්න ඕනේ. ඒ තමයි ධර්ම මාර්ගය. මේ ධර්මයේ මාර්ගයේ ගමන් ධර්ම මාර්ගයේ ගමන් කරපුවාම කවදාවත් විනාශ නොවන කැඩෙන්නේ නැති බිඳෙන්නේ නැති මැරෙන්නේ නැති සදාකාලික සැනසෙල්ලක් ලැබෙන ස්වභාවයකටපත් වෙනවා. ඒ ස්වභාවය බුදුහාමුදුරුව අවබෝධ කරගෙන ඒ தත්වෙටපත් කරලා අපට දේශනා කළා. ඒ වගේම විශාල පිරිසක් ඒ தත්වෙ ලබාගෙන සාක්ෂාත් කරගෙන අපට ලෝකයට ප්‍රකාශ කර හරියටම හරි. මේ මාර්ගයේ වරදින්නෙම නැති මාර්ගයක්, නිවැරදි මාර්ගයක් අපිත් මේ අනුගමනය කරලා අපිත් ඒ සුවය ලබලා තියෙනවා. එතකොට මේ ප්‍රකාශන නිසා අපිත් හිතන්න පටන් ගන්නවා මේ ධර්මාර්ගය. කල්පනා කරලා ඒ මාර්ගෙ යොමු වෙනවා මාර්ගයට යොමු වෙනවා මාර්ගයට යොමු වෙගෙන යනකොට බුද්ධිමත් එක්කනට තේරෙනවා පැහැදිලිව මෙතෙක් ආපු මාර්ගයේ ස්වභාවය මෙතෙක් සැලසිල්ල කරා සතුට කරා අනුගමනය කරව පිළිවෙල මොකද්ද එයින් ලැබෙලා තියෙන දේ ප්‍රයෝජන මොනවද කොච්චර කාලයක් ඒ ප්‍රයෝජන අල්ලා හිටිනවද ඒකේ ස්වභාවය මොකද්ද එයා දකිනවා ඊළඟට මේ මාර්ගය අපි සෑහෙන දුරට කරගෙන යනකොට ඒකේ මේකේ හොඳ වෙනස දකිනවා ආන් එතකොට බුද්ධිමත් එක්කෙනාට තෝරගන්න පුළුවන් වැඩි කාලයක් අල්ලා හිටින්න. දීර්ඝ කාලයක් සැනසෙල්ල ලැබෙන මාර්ගය මොකක්ද කියලා. ඉන්පස්සේ මේ පුද්ගල මේ මාර්ගයට අවතීර්ණ වෙනවා බහිනවා. එහෙම Tamanට Taman අවබෝධ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනකොට අවබෝධ කරගන්න පුළුවන් වෙනකොට කවුරු මොනවා කිව්වත් මේ මාර්ගය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරන්නේ නැහැ. මේ පුද්ගලයාම දන්නවා ඒකේ தත්ත්වය. කාටවත් බෑ අල්ලත් දීලවත් වෙන වෙන දේවල් දීලවත් මේ මාර්ගයෙන් පැත්තකට හරවන්න. ඒ බෞද්ධය කියලා කියන්නේ අන්නේ තමයි. හරියට මගට බැස්සට පස්සේ පුජ්‍යය තම බලාපොරොත්තු වෙන මාර්ගය ගමන් කරනවා. මේක දැන් මේ බණ අහන පුද්ගලයා තුළ තිබිය යුතු ගුණාංගය. ඉස්සරලා කරුණු ඉගෙන ගන්න ඕන, හිතේ තැම්පත් කර ගන්න ඕන, ඒ වගේම හිතන්න ඕන. කල්පනා කරන්න ඕන. සීයෙන් යුතුව ගැන හිතන්න ඕන. සති සම්පදන්නේ යෝනිසෝ මනසිකාරය. නොනිය යුක්තව කල්පනා කරන්න ඕනේ. ඒ වගේම ගත්ත දේ නොකඩවාම අරගෙන යන්න පුළුවන් ශක්තියකුත් තියෙන්න ඕනේ. යම් තාද්ද මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ ඒ තාක් මම මේ උත්සාහය අත්හරින්නේ නැහැ කියන්නේ. දැඩි උත්සාහයක්, දැඩි අදිෂ්ඨානයක් තියෙනවා. හොඳ විමසිලිමත් ගතියක් තියෙන්න ඕනේ. කරන කටයුත්ත ගැන සැලකිලිමත් භාවයක් තියෙන්න ඕනේ. නිතර බෝධිසිය තියෙන්න ඕනේ. අඩුපාඩු වෙන තැන වැරදිච්ච තැන හදාගන්න. මේ විදිහට ගමන් කරන එක්කෙනාට පුළුවන්කම ලැබෙනවා මේ නිවන් මාර්ග ලබා ගන්න. අන්නේ මාර්ගයක් තමයි දැන් අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිසා කවුරු කවුරු ඔය සිහි කල්පනාවෙන් tempat සිතකින් මේ බණ ටික අහන්න ඕනේ. අහලා හිතේ ධාරණය කරගෙන ඒවා ක්‍රියාත්මක කරන්න මහන්සි ගන්න ඕනේ. එහෙමනම් ඔබට මම මේ ධර්ම මාර්ගයේ කරුණු පැහැදිලි කරලා දෙන්න සූදානම් වෙනවා. හැමදෙනාටම මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා යමා මහ නිවන ලබා ගන්න හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම මුලින්ම මතක් කළේ ඒ ගාථා ධර්මයේ අංගුත්තර නිකායේ ආදිත්‍ය සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන ගාථා ධර්මයේ මේ අපි කෙටි තේරුම ඉගෙන ගමු බලන්න. ජීවිතේ ජීවිතාම අපි ඉස්සරලාම් කරන්නේ මොකද්ද? පුළුවන් තරම් බඩු එළියට දාගන්න උත්සාහ කරනවා. මොකද මේ පිච්චුනහම වැඩක් නැහැ. ගත්තු දේ ප්‍රමාණය හැටියට අනාගතයේ සුරක්ෂිත භාවය තියෙන කිසිසේක. සමහර විට කුජලයාගේ ඇදිවතර පමණ සීමා වුණා නම් ධාම දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා. බල ගොඩාක් හදාගත්තා නම් ඒ ප්‍රමාණයට කුජලයාගේ අනාගතය සකස් කරගන්න පුළුවන්. අපේ මේ ජීවිතයේ නැති ලෝකයක් නිතරම ගිනි අරගෙන තියෙනවා. කියන්නේ ගිනි 11ක් තියෙනවා කියන්නේ. එතන ජීවිතේ යම් දෙයක් එළියට දාගන්න ඕන. මේකට කවර පොවන අන්දර බලන සේර විනාශ වෙනවනේ. පාවිච්චි කරන සියලු දේවල්. ඉතින් අපි කරන්න ඕන මොකද්ද? ඒකට විනාශ වෙලා යන දේ දාන ආදි වශයෙන් අපි කටයුතු කරන්න පින්කම් වල යෙදෙන්න ඕන. දුන්නාම තමයි සැප ලැබෙන්නේ. නැත්තම් අර කර පිච්චිලා ගියව ඔක්කොම විනාශුණා වගේ නුදුන්නොත් සැප ලැබෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් බැලුවොත් අපි හම්බ කරන වස්තුව නොයි කාකාරයෙන් විනාශ වෙනවා. බලන්න හොරුංගා හොරු ගන්නවා රජුරෝ ගන්නත් පුළුවන් ගින්නෙන් විනාශ වෙනවා අපර සම්බන්ධ සියලු දේවල් ශරීරයක් විනාශ වෙන්නේ නැද්ද මේ මේ කාරණය දැනගත්තු බුද්ධිමත් එක්කෙනා තමන් වස්තුව ප්‍රයෝජන ගන්නවා ඒ අතරතුර දෙන්නත් පුරුදු වෙනවා තමන් ප්‍රයෝජන ගන්න ගමන් පින්කම් වලට යොදා ගන්නවා දැන් මේක තමයි මේ ගාථාවේ කෙටි තේරුම අපි මේක විස්තර වශයෙන් සාකච්ඡා කරමු බුදුහාමුදුරුවෝ අපේ ජීවිතේ ගියකට උපමා කරලා තියෙනවා. ඒ කියන්නේ ගියත් පැරණි ගෙවල් හදන හැටි අපි කියමු. දැන් මේ කාලේ පැරණි ගෙවල් හදන හැටි. ඉස්සල්ලාම කරන්නේ <clears throat> අතිවාරම කපලා කණු හිටවනවා. ඒ කණු හිටවලා වරි වරිච්චි බඳලා ඊට පස්සේ කටු මැටි දෙමැටි ගහලා කපරාරු කරනවා දොර ජනෙල් දාගන්නවා දන්නවනේ. ඔකරකින් ප්‍රධාන දොරටුවක් තියෙනවා ඇතුල් වෙන එක තියෙනවා පිට වෙන දොරටු තියෙනවා ඊළඟට අපේ ගෙදර නොයේ පිළියෙට කාමරක් තියෙනවා මේ වශයෙන් අනේ වගේ තමයි අපේ මේ ජීවිතේ ලැබිච්ච ගෙදර ඒ කියන්නේ අපේ ශරීරයේ ඇටකෝ ඇටකායර තියෙන 300ක් ඒ වගේ සමහර ඒවා දිගයි සමහර ඒවා කොටයි මහතයි දැන් මේ ඇටකායර ටික ඒ පිළිවෙලට තියලා නහර නැමැති වැල් වලින් මේක බඳින. බැලහක් කළා ඔය මස් නැමැති මැටි වලින් කටු මැටි දෙකක් ගන්න. මේක මැටි ගහනවා වගේ මස් වලින් සම්බන්ධ කරනවා. පැජක් අදනකොට යම් යම් තැන් වල ඉස්සර ඉස්ලක් හැඩ වැඩ වෙන්න දාලා තියෙනවනේ. අනේ වගේ මස් වලත් අපේ ශරීරයේ යම් යම් තැන් වල වැඩියෙන් අඩුවෙන් තියෙනවා. මට්ටම් කරලා තියෙනවා. ඊට පස්සේ මේක කපරාරු කරනවානේ. ඒක අපරාධ කරනවා කියන්නේ හැමකින් වහලා තියෙනවා. ඊට පස්සේ Taman කැමැති පාටක් දාගන්න. ඒක ඒවා කියන්නේ කළු පාටයි සුදු පාටයි තලෙළු පාටයි කියන. ඒ වගේම මේ ගෙදරට ගෙදර තියෙන දොරජනෙල් ප්‍රධාන දොරටුව තමයි අපි මේ මුඛය. ඊළඟට පිට වෙන දොරටුව අපි ගැන කියන්න ඕනේ නැහැ. අපේ ගෙදර තියෙන ජීවිතේ ළඟට ගෙදර තියෙන දොරවල් 9ක්. නවද්වාරය කියලා කියනවා. එතකොට අපි ඇස් වලින් මොකද කරන්නේ? නාසයෙන් කරන්නේ වාතාශ්‍රය ගන්න. ඇස් වලින් එළිය ලැබෙනවා. ශබ්ද කනෙන් අහනවා. දැන් යම් යම් දේවල් ශරීරයට ඇතුල් කරනවා කටින්. පිට වෙනවා විවිධ දේවල්. දැන් එතකොට මේ ගෙදරක දොර ජනේලේ දාලා තියෙනවා. ඉදිරිපස්ස හොඳට දකුණු කල් විදියට හදලා තියෙනවා. මල් පෝච්චි එහෙම තියලා තියෙනවානේ. කාටත් කියවෙන විදියට. ඒ වගේ මේ අපේ ගෙදරත් බොහොම ලස්සනට තියාගෙන ඉන්නවා. ඒ කොහොමද? බලන්න කනට කරාම දාන සමහරට ඇස් පෙනුනත් ලස්සනට කණ්ණාඩියක් දානවා. ඔරලෝස් බඳින කටුව වැඩනකොටත් ඔරලෝසුවක් බඳිනවා. විවිධ ආභරණ දමා ගන්නවා. අනිත් කලඳුම් බලන්න ඉස්සරහා පැත්ත දානකොට වයි වාරම් මොස්තර දානවනේ. මූණේ පවුඩර් දානවා, සෙන්ට් දානවා. ඇඟිලි වලට මුදු දානවා. දැන් මේ වැඩි බැලුවොත් අපේ මේ ඉස්සරහා පැත්තට තියෙන වැදගත්කම දීලා තියෙන එක. වටිනාකමක් දීලා තියෙනවා. අගය කරලා තියෙනවා. අනිත් ක්‍රියාවන් වලට වඩා. නැද්ද? අපේ බාහිර ගෙදරට ඉස්සරහා පැත්ත දෙන වටිනාකම අපේ මේ ජීවිතේ නැමැති ගෙදර ඉස්සරහා පිටට ඒව දාලා තියෙනවා. ඒ ලස්සනට පැහැපත් විදියට, ප්‍රසන්න විදියට, දකුණු කළු විදියට කාටත් ප්‍රියමනාප වෙන විදිහට සකස් කරගෙන තියෙනවා ඉස්සරහා පැත්ත. එතෙම ඊළඟට ගේක තියෙන්න බෑ ප්‍රධාන වශයෙන්ම කුස්සිය. ඒ කුස්සිය වරින් වර ගිනි අවුල ගන්නවා. කෑමට ඕන කරන දේවල් කපලා කොටලා සකස් කර ගන්න ඕනේ. ඊළඟට අපේ මේ ගෙදරත් අපේ ගෙදරත් කුස්සියක් තියෙනවා. ඒ මේ කුසය බඩගින්න අපේ බාහිර ගෙදර වරින් වර ගෙන නිමලා පත්තු කරගන්න. නමුත් අපි මේ ජීවිතය නැමැති ගෙදර තියෙන කුස්සිය ගින්දර උපදිනකොට යම් ගින්නක් හටගත්තද මරණය දක්වාම ඒක නොනවති නොනිවි පවතින ගින්න. ඒ නිසා නිතරම මේකට ආහාර පාන උයන්න ඕන. නැත්තම් පිච්චිලා යනවා විනාශ වෙනවා. ඒක නිසා නිතර නිතරම මේකට ආහාර පාන දාන උයන්න ඕන. අර වගේ සුමානයක් දෙකක් වුණත් අපට උයන්න නැතුව ඉන්න බෑ. දවසට කීප වරක්ම මේ කුස්සියට දාලා උයන්න ඕන. මේ කුස්සියේ සංසුන්කමක් නැහැ, පිරිසිදුත් නැහැ. නොයි කිරි සතුනුත් ළඟිනවා. කරපොත්තන් වුණා සමහරට මීයෝ වගේ සත්තු නිතර නිතර මෙතන කණ්ඩ බොල කණ්ඩ දෙනවනේ. එසා ඉන්නවා. දැන් අපේ ගෙදර කුස්සියට අරගොල්ලෝ අපි ගන්නවනේ බලන් වලට දාන්නේ කපල කොටලානේ. ඒ දාලා තුන පහ දාලා ඒ දලා ලිපිය තියෙනවා. අර තමයි හරි ගැසල ගන්න. ඒ වගේ අපි මොන විදියට උයලා තිබුණත් මේ දත් කටට අරගෙන දත් වලින් කපන්න ඕන. හොඳට හීමෙන් හපලා කෙලත් එකක් මිශ්‍ර කරලා මේක ආය කුස්සියට යවනවා බොක්ක ඇතුළට. එහෙදි තව තව જાති කලවම් කරලා අර ජඨරාග්නිය සම්බන්ධ කරගෙන පැය ගණනාවක් මේ කලවම් කරනවා උයනවා හැදි ගන්නවා වගේ එහාට මෙහාට කර කර මේක හොඳට උයා ගන්නවා රසව ගන්නවා දැන් අපි කුස්සිය කැම ටික හදුවාම ප්‍රධානම කොටස කියන්නේ කැම මේසට යවන එකනේ ඒ මොකද ඒ ප්‍රධාන හරිය කාලා ගෙදර ඉන්න අය හොඳ ශක්තිමත් වෙලා හොඳට වැඩපොළ කරනවා ඒකට මේ උගන්න කැම හොඳ ටික දෙන්නේ ඒ වගේ මේ අපේ බොක්කේදී හදන ආහාරවල රස ඕජාව කෙලිම ලේ වලට යවනවා. ලේ වලට යවලා මේ ආයතේ දෙන ස්තන්නාසාදී ඉඳුරන් තියෙන අවයවතර දේවත්ව පෙනහැල්ල, වගොඩු අප්මාසය ආදී මුළු ශරීරයේ ආයතන ඔක්කොම වර්ධනය කරන්න ශක්තිමත් කරන්නේ මොකෙන්ද? මේ කුස්සිය වෙන ආහාර වලින් ඇති වෙන ඕජාව නිසා. එතකොට එහෙම ප්‍රධාන කොටස ඇරලා අපි උයලා සමහර ද්‍රව්‍ය තියෙනවා අහකට දානවා. හොදලා දාන වතුර තියෙනවා. අනේ අපි දාන්නේ වෙන වෙනමනේ. වතුර එකට කුණු කුඩු කොටේම දාන්නේ නැහැ වතුර. අනේ වගේ අපේ මේ කුස්සිය අපේ ජීවිතේ කුස්සිය තියෙනවනේ. ඒකෙත් තියෙනවා ද්‍රව්‍යමය අර අසුචි කියන කොටස වෙනම දානවා මුත්‍රා කියන කොටස දානවා. මේ ගෙදර නිතර සුද්ධ කරගන්න ඕන එක හරි අපවිත්‍රයි. අපිරිසිදු වෙනවා. ඒක හොදට සුද්ධ කරලා මකුළු දුල් කරලා හොදලා දාන්න ඕනේ. නිතර නිතර හොදන්න ඕනේ. ඒ වගේ අපේ ආහාර බොක්ක තියෙනවනේ. ඒ ආහාර බොක්ක නිතර සුද්ධ කරන්න ඕනේ බඩ විලේ කිරීම ආදි වශයෙන්. ඒ ජරාව පිටුනේ නැත්තම් සෑහෙන ගැටලුවක්, පීඩාවක්, අසනීප, ලෙඩ දුක් කරදර ඇති වෙනවා. අර මම මුලින් මතක් කරානේ මේ කුස්සිය නොඑක් සතුන් ඉන්නවා කියලා. මේ අපේ ගෙදර කුස්සියේ 80 කුලයක මනුස්සයෙක් ඉන්නවා. මේ පණුව කොහෙද උපදින්නේ? වැදුවගේ කොහෙද තියෙන්නේ? මේ ආහාර භුක්තව. එතකොට උන් මල පුත්‍ර කරන්න යනකොට එළියට යන්නේ නැහැ මේක ඇතුළෙමයි. එතකොට නරුණාව මලකුණු දාන්නේ ඒක ඇතුළෙමයි. අපි ගන්න ආහාර වලින් තුනෙන් එකකටත් වැඩි ප්‍රමාණයක් කියන්නේ පණුවන්ට තමයි යන්නේ. අපි මොච්චර කෑවත් තුනෙන් එකක් ඒගොල්ලෝ කනවා. ඉතින් අපි ඔය කුස්සිය தත්ත්වයම අපි පැහැදිලි කරගත්තා. අර කුස්සියේ මේ කුස්සියේ වෙනසක් නැහැ. එතකොට මේ කුස්සිය ළඟම තියෙන වැදගත් අංශ දෙකක්. මොකද්ද? වැසිකිළියයි කැසිකිළියයි. අපේ ගෙවල් වලත් නැත් ළඟම තියෙනව නේද? ඈතින් නෙමෙයි තියෙන්නේ. එතකොට මේ කුස්සිය ළඟම මෙතන වැසිකිළියයි කැසිකිළියයි තියෙනවා. අපි වාසයට යන්න යන මොකද අපිට වෙන්නේ? මේ වැසිකිළි පරණ වෙනවා. පරණ වෙනකොට ගඳ ගහන්න පටන් ගන්නවා. දුරු වෙනවා. දැන් ඉතින් ඒක ඒක පාවිච්චි කරන්න බැරි තරමට මහා දුර්වල තත්ත්වයකටපත් වෙනවා. වැසිකිළියක් විතර සුද්ධ කරන්න බෑ. අනිවාර්යයෙන් අර බෙහෙත් දාලා සුද්ධ කරන්න වගේ අපිත් මේ මල පහ කරන්න මුත්‍රා යන්න බෙහෙත් ඒ දාන්න විතර විතර. ඒ සුද්ධ පවිත්‍රතාවය අපි හොඳට කරගත්තේ නැත්තම් මේ අබලදුබල වෙලා යනවා. බෙහෙත් බොන්න ඕන සුද්ධ පවිත්‍ර කරගන්න ඕනේ. ඔන්න ওই විදිහයි දැන් අපේ ගෙදර තොත්පේ. අර ගෙදරයි මේ ගෙදරයි වෙනසක් නැහැ. අපේ ගෙවල් වල ඉන්නවනේ මූලිකයෙක් කවුරු හරි ඉන්න බෑ. ගෙදර කවුරු නැත්තම් පාළු ගියක් නේ. ගෙදර ඉන්න මූලික කවුරු හරි කෙනෙක් ඉන්නවා. එයාට ඕන හැටි තමයි ගෙදර මේ පාවිච්චි කරන්නේ. ඒ වගේ අපේ ජීවිතේෙම ගෙදර ඉන්න මූලිකයෙක් කවුද මේ? හිත. හිතට ඕන හැටි තමයි මේ ශරීරය සකස් වෙන්නේ. බලන්න, අහන්න, විඳින්න, කෑම කන්න, නිදා ගන්න, වැඩපල කරන ඔක්කොම කරන්නේ මේ ශරීරය පාවිච්චි කරන්නේ කොහොමද? හිතට ඕනේ හැටියට. හිත බුදිය ගත්තොත් එහෙම අර ගෙදර පාරකයා ගෙදර ඉඳාගත්තාම ගෙදර වෙන වැඩක් මොකවත් වැඩක් නැහැ. අනිත් අයත් බුදියනවා. මෙහෙම නිකන් ඉඳාගත්තාම ගෙදර වැඩක් වැඩක් නැහැ. වැඩ පටන් ගන්න මූලිකයාගේ අනපරිදි. දැන් නැගිටපු වෙලාවේ ඉඳලා බලන්න අහන්න විඳින්න ඔක්කොම කරන්නේ යන්නේ එන්න ගන්න, ගහ ගන්න, මරා ගන්න, රණ්ඩු වෙන්න, දබර වෙන්න උනා. අනිත් අනිත් දේවල් වලට යොමු වෙන්නේ කවුද? මේ හිතයි. එතකොට අපි තවත් ටිකක් බලමු අර ගෙදර ගැන. අලුත ගයක් හදාපුවාම ඒ ගෙදර බොහොම පරිස්සමට තියාගන්නවා. කිලුටු වෙන්න දෙන්නේ නැහැ. පැල්ලම් ගහන්න වෙන්න දෙන්නේ නැහැ. ආ විතරම සුදු පවිත්‍රතාවය තියෙනවා. කඩේ කොලයක්වත් වැටෙනවට කැමති නැහැ. ඒ වගේ අපි පුංචි කාලේ තරුණ කාලේ එහෙම නෙමෙයිද? අනිත් අයත් අපි පොළඹ ඕනේ ලස්සන වෙන්න. යම් යම් ගැන දීලා කුරුලෑවක් එහෙම වෙන්න දෙන්නේ නැහැ. ඉසගේ ටිකක් සුදු පාට වෙන්න එහෙම දෙන්න. ඒවට බෙහෙත් දාන නැත්නම් ගලවලා දානවා. ඒ වගේම මූණෙත් බැලුවත් හැම පැත්තෙම බලන්නේ ශරීරේ දුර්වල වෙන්නේ නැතුව ලස්සනට වෙන්න, ප්‍රසන්න වෙන විදිහට තියාගන්න බලන්න. ඒ තරුණ කාලේ නෙමෙයිද? ආ ඒකට තරුණ කාලේ අපේ ශරීරයේ ලස්සනට ඉස්සරහා පැත්ත ශරීරයේ ලස්සනට තියාගන්නවා වගේ අර බාහිර ගියත් අලුත හොඳට ලස්සනට තියාගන්න. කැල්ලම් වෙන්න දෙන්නේ නැහැ. හොඳට ඇඳ පැළඳගෙන ලස්සනට තියාගන්න උත්සාහ කරනවා. එතකොට මම කොහොම තරුණ කාලේ යනකොට හැමදාමත් ගෙදර මම අර මුලින් මතක් කළානේ. කොයිම දෙයක්වත් itu විදිහට පවතින්නේ නැහැ. සබ්බේ සංඛාර අනිච්චා. යංකින්ච සමුදය ධම්මා සම්බන්තං නිරෝධ ධම්මා. යමක් හටගත්තා නම් නැතිවීමත් ඒකම තියෙනවා. ලස්සන හැමදාම නැහැ. තරුණ භාවය හැමදාම නැහැ. නිරෝධ භාවය හැමදාම නැහැ. හැමදාම ජීවත් වෙන්නත් බෑ. කවදා හරි කොහොම හරියක් මැරෙන්න ඕන. මැරෙනවමයි. ඒක මට විතරක් නෑ. මුළු ලෝකෙම සිද්ධ වෙන දෙයක්. දෙයාවත් උපදිනවා වෙනස් වෙනවා ආ පැවැත්ම කියන්නේ වෙනස් වීමත් එක්කම. ඊළඟට මැරිලා යනවා. මේක සමස්ත ලෝකයටම සිදු වෙන දෙයක්. මට විතරක් නෙමෙයි. අනේ ස්වභාව ධර්මයේ දැන් මේ ගෙදරටත් බලපානවා. දැන් මේ ගෙදර ක්‍රමක්‍රමේ පරණ වේගන යනවා. දැන් ඒක උඩ පරණ වේගන යනකොට අපිරිසිදු භාවය තියෙනවා දැන්. අර ලස්සන නැහැ. දැන් දැන් කඩතොළු වැදෙනවා. දොර ජනෙලුත් දැන් මේව කනවා. අර මැටි පිටිනේ නිසා මේව කුඹස් බඳිනවා. යතර නෙමෙයි වහලයක් දැන් ලීදලුත් මුල්ලෝ ගහලා දැන් විරාපත් වෙලා පාත් වෙලා. වහලේ පොල්ලසුත් දැන් දෙමෙන්න පටන් ගන්නවා. අර ඉස්සර තිබුණු වටිනාකම දැන් අභිවේගන යනවා. මෙහෙම ගෙදර දුර වලගෙන යනකොටම මේ ගෙහිමියාට ඒ දෙරේ අයිතිකාරයට මේක එපා වෙනවා. එයා දැන් තරම් මට්ටමක දුර්වල තත්යකටපත් වෙන මේක පවත්වා ගන්න බෑ. දැන් යාට මහා සෑහෙන මහන්සි කාලයක් තිස්සේ මේ ගේ පාවිච්චි කරලා සෑහෙන දුකක් විඳිනවා මෙයා. ගේ හදා ගන්නත් පවත්වා ගන්නත් මහා දුකක් විඳ මුලදී. ඊට පස්සේ මේගේ විරාමය වෙනකොට ඊටත් වඩා දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට ප්‍රධානය විහෙසටපත් වෙන නිසා දැන් මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ. මුලදීම උද්‍යෝගය නැහැ. ඕනෑකම නැහැ. සකස් කරන්න උත්සාහ ගන්න. එයා කල්පනා කරනවා මේ ගිය මොන විදිහට තිබුණත් දැන් නම් කඩා හැරෙනවා. ඉඳාපත් වෙලා යනවා. ඒ නිසා මම දැන් මේ අලුතෙන් ගෙදරක් හදා ගන්න ඕනේ කියලා එයා කල්පනා කරනවා මුදල් එකතු කරන්න අරවට යන වියදම අඩු කරලා නැති වියදම් කරන්නේ නැතුව දැන් සල්ලි එකතු කරනවා මොනවාද බරමුට්ටු එකතු කරනවා අලුතින් ගියත් හදාගන්න. දැන් අපි ජීවිත මේ ජීවිතය ගැන බලමු. මේ සිත දැන් තරුණ කාලයේ කිමින් කිමින් ජීවිගෙන යනවා. වයසට යන පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඇහැ පේන්නේ නැහැ, කන ඇහෙන්නේ නැහැ. එතකොට අතපය දුර්වලයි. අපන්න බෑ දැන්. කෙසුදු පාට වෙලා. වළංගු නැහැ. දැන් ලේඩ හරියට දුර්වලයි. කවුරු හරි අල්ලගෙන යන්න ඕන. හැම වෙලාවෙම මොකක් හරි ලෙඩක් එතකොට මේ විදිහට ශරීරය මුල ඉඳලම මෙතෙන් දෙනකම් පවත්වා ගන්න මෑණු වෙනසක් දැක්ක මේ gedara අයිතිකාරය වන හිත. දැන් හිතනක් ටිකක් එපා වෙලා. ඉතින් එපා වෙලා දැන් කල්පනා කරනවා මේ මේ ජී අතහැරලා දාලා හත් වෙලා අලුතෙන් හොඳ ආත්භාවයක් හදා ගන්න ඕනේ කියලා මේ හිත කල්පනා කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? හරියට දැන් අපි දෙනවානේ ලස්සන කරන්න, හැඩ වැඩ කරන්න, සන් පවුඩර් දාන්න, හොඳ ඇඳුම් පැළඳුම් අඳින්න, ඒකේ කළු පාට කරගන්න, තව තවත් දේවල් තියෙනවානේ. ලස්සන කරන කන කර ආභරණ පල ගන්න, සුඛෝභෝගී ජීවිත ගත කරන්න උත්සාහ කරන දේවල් නවත්තනවා. එතකොට අපේ ජීවිතේ දැන් අයිතිකාරය කවුද මේ හිතනේ? මේක දැන් ඔන්න මේකට යන දේරම් වැඩ කටයුතු කමෙන් අඩු කරගෙන ගිහින් එයා කල්පනා කරනවා දැන් මට ධනකොට ඕන වෙන්නේ පින්. මට මෙතෙක් කලක් පින් කරගන්න ලැබුණේ නැහැ. මේ ගේ නඩත්තුව සඳහා මහා සැහැර මහන්සියක් ගත්තා. දැන් මේක පවත්වා ගන්න බෑ. දැන් ඒ නිසා මම පුළුවන් තරම් මහන්සි ගන්න ඕන මේකට යන වියදම නවත්තලා කියලා දැන් පින් රැස් කරගෙන හොඳ ආත්භාවයක් ලබන්න ඕනේ කියලා මම කල්පනා කරනවා. එදා බලන්න උදේට සමාජ මාධ්‍යමින් විහා බැලුවත් කොහේ කර සිල් සමාදන් වෙන්නේ යන්නේ කවුද? වැඩි යන්නේ වයසක අය. වයසට ගියාම තමයි සිල් ගන්නේ, භාවනා කරන්නේ, ආගමික කටයුතු වෙන්නේ මේ නොයෙක් විදිහේ පින්කම් වලට යෙදෙන්නේ කවුද? මේ වයසට යන අය. ඉතින් සමහරට වයසට යනකොට සිල් රකින්නට වඩා රැකිනවා. ඒක දැන් අබලදු බලලාන්නේ. වළංගුත් නැහැනේ. සල්ලිත් නැහැ, සැලකිල්ලකුත් නැහැ. දැන් නිකම්ම නිකම් රැකෙන තත්ත්වෙට හැරෙනවා. ඕන තවත් එකක් තමයි වයසට ගිහින් භාවනා කරන්න ගියාට භාවනා වෙන්නේ නැහැ. නමුත් මේ භාවනා නුනත් එයාට මේ භාවනාවල කැමැත්තක් ඇති වෙනවනේ. හොඳ හිතවිලි සමුයක් ඇති වෙනවා. ඒක වුණ ලොකු දෙයක්. ඉස්සර එහෙමවත් තිබුණේ නැහැනේ. කතා කළොත් මල් පහන් පූජා කරන්න භාවනා කරන්න යන්නේ දිගොත් ඇත්ත වශයෙන්ම කියනවා නම් එයාට කන්න වෙලාවක් නැහැ, නාගන්න වෙලාවක් නැහැ, නිදාගන්න වෙලාවක් නැහැ, වැඩ වැඩ. ඒ තරම් මහා වැඩ කොටසක් කරගෙන ආපු එච්චරේ දැන් ඒව කරගන්න බැරි නිසා දැන් කල්පනා කරනවා පුළුවන් තරම් මල් පහන් පූජා කරන්න, බණ අහන්න, භාවනා කරගන්න. එච්චර නෙමෙයි. දැන් ඉස්සර වගේ තරහ මරා ගන්න නැහැ. කවුරු කවුරුත් එක සමගිය සමාදානේ ඉන්න උත්සාහ කරනවා. සත්‍යකද හුදකලා කල්පනා කරන්න පටන් ගන්න හොඳ දේවල් ගැන. එතකොට ඉස්සර වගේ විනෝද වෙන්න, කෙලිදෙලින් වාසය කරන්න, නොයෙක් විදිහේ වස්තු අරගෙන හක් කියලා එක මුට්ටු වෙන්න දඟලන්නේ නැහැ, මහන්සි ගන්න පුළුවන් තරම් උත්සාහ කරන මොනවද? පින් රැස් කරගන්න. හේතුව මේ පින් රැස් කරගත්තොත් හොඳ ආත්භාවයක් ලැබෙනවයි කියන එක මෙයා දන්නවා. දන්නේ නැහැ ඒක කරනවා. දැන් අපි ඔන්න ජීවිතේ දැන් පස්චිම භාගයට ඇවිල්ලා තියෙනවා. අවසාන බිඳියන්. කොහොමද දැන් අපි දන්නවා සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය නැත්තටම නැති වෙලා යනවා. දැන් ඔන්න ඊතරත් ඒ தත්ත්වයට හැරෙලා යන්නේ. දැන් පිටිය මේ බැඳලා තියෙනවා, උඹත් බැඳලා තියෙනවා. ඔහොම ඔහොම ගියාම පැත්තකට ඇලවෙනවා. ඇලවෙන ගියාම සමහරට තවත් ඩිංගක් තියාගන්න ඕනේ කියලා ටික දවසක් ගා මුක්වා ගහ ගන්නවා. මොකද ඒක තුනකොත් ගහන වෙලාව තියෙනවා. මොකද ඇලවෙන්න එනවා. තාම ඉතින් මෙතනින් පිට වෙන්න තමයි සකස් වීම මදි නිසා. තව තැනකට යන්න දැන් හදාගන්න බෑ. පාටම හිරු වෙන. එතකොට මේක කොහොම තිබුණත් ඇත්ත වශයෙන් මේක පෙරලෙනවමයි. දැන් අපේ ජීවිතේ නැමැති මේ ශරීරය දැනුත් එහෙම ක්‍රමක්‍රමයෙන් දිලාගෙන යනකොට දුර්වල වෙගෙන යනකොට මොකද කරන්නේ? අපේ හැරමිටියක් දෙකක් ගන්නවා. හිල් කරුවලින් ඉතනවා. කොහොම කොච්චර පාවිච්චි කරත් මේ ගේ අත්හැරලා යන්න සිද්ධ වෙනවමයි. මොන අපි හිතමු ගිහිමියා ගේ අත්හැරලා ඒ පාළුගෙට කියන්නේ පාළුගේ මොනවද කවුද ලැබුනේ? කබරයි. දරාවත යන සුලතිය. තරපේ වගේ සතු මේ ගෙදර ලඟිනවා. සමහර අපි කියන මේ පාළු ගෙවල් වල භූතයෙන් ලඟිනවා කියලා. එතකොට මේ ගේ අයිතිකාරයා මගහැරලා ගියාන් පස්සේ මොකද වෙන්නේ? වහලේ තෙමිලා වැත්තට තෙමෙන්න පටන් ගන්නවා මැටි ගැලවිලා යනවා ඊළඟට ලී කැබිලි එතු වෙලා නු ලී කැබිලි ගැලිටත් වැඩිලා දැන් ඔක්කොම පස් ඔයාලට මෙහිලා යනවා. දැන් ඔන්න ගෙදරක් නෑ. ගෙදරක් තියෙන බවක්වත් දැන් අපිට පේන්නේ නෑ. අපේ සිරුර දිහා බලමු. අපේ ගෙදරත් ඔය වගේ දුර්වල වේගෙන යනකොට පාවිච්චි කරන්න බැරි වෙනකොට මේ හිත නැමැති ස්වාමියා අත්හැරලා දානවා. එතකොට මේ ශරීරයත් පාළු ගියක් වගේ. මේ පාළු ගිය ළඟින්නේ කවුද? දැන් අපි හිතමු අපි මැරෙනවා. මැර කොහේ හරි දිහින් දැම්මොත් අමුසොහනකට කොහයක් තැනක දාලා තිබුණොත් මොකද වෙන්නේ? දවස් දෙකක් යනකොට නිල් පාට වෙනවා. ඉදිබිලා නිල් පාට වෙනවා. ඊට පස්සේ ඕජාව වැක්කරනවා. දැන් මොකද කරන්නේ? සත්තු, සුරපිය, කපුටු, නල්, තව තව සත්තු ඒ දිනක් යනවා. දැන් මේ කන්න පටන් ගන්නවා. දැන් මො මේ යන්නේම නෑ එතන ඉඳගෙන කාලා බුදියගෙන තියෙනවා. ඒක ඉවර නැකම් බඩ පුරා කාලා වැටලා ඉන්නවා. දැන් මේ කාලුගේ ලැබෙලා නැද්ද සත්තුට? දැන් මේව කාලා කාලා කාලා මේ සත්තු පැත්තකට ලැබුණා. දැන් අර ශරීරෙන් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඔන්න මස් කෑලි ගලවගෙන ගිහින් තැන් තැන් වල එක එක සතා අරන් යනවා කෑලි කෑලි. අත් කෑල්ලක් අරන් යනවා, කකුල් කෑල්ලක් අරන් යනවා. මේ කම්බුලෙන් කෑලි. ඔන්න මම කියන එක නෑ හැදෙද. ඈ නම්බුකාරයෙන්ගේ ධනවත්කම උගත්තන් වලව්කම් හේරම යන තැනක් නෙවෙයි. ඒකත් මම මම කියලා හිතාගෙන උණු පුජ්‍යලයාගේ ස්වරූපේ බලන්න දැන් බල්ලොත් කෑලි කෑලි කඩාගෙන අනිත් සත්තුත් එහෙම. කුණු වෙලා. දැන් ඔහොම ගියාම ඔන්න ඇට කටුවලට බේරෙනවා. ඇට කටුව ටිකක් ගියාම තව ටිකක් ගල් ගියාම පොළොවට පස් වෙනවා. කොහොම ගියාම දැන් එතකොට අර ගෙදරට වෙච්ච දේ මේ ගෙදරට සිද්ධ වෙන්නේ නැද්ද? උනා. මොකද දැන් ගියක් නැහැ. ඔය බලන්න අපි කෙනෙක් මරුණායින් පස්සේ අපි කිව්වානේ අර ආලුගේ භූතිය ලගිනවා කියන කතාව. දැන් අපි කෙනෙක් මරුණාම මොකද කරන්නේ? තනියම ඉඳ කැමති නැහැ. බයයි. ලයිට් නිවන්න කැමති නැහැ. මොකද හේතුව මේ ශරීරය භූතයෝ ලගිනවයි කියලා. ඒක බය. සමහරට පාල්ගියක් ළඟ යනකොට මොකද කරන්නේ? ඉතිවිසෝ ගාතාව කියන්නේ. බැරි වෙලාවක් දරවත් දරාවතේ ගිය බල්ලෙක් ඔක ඉඳගෙන කම්පට හිම ගියවෝ. මොන තරම් බයකින් දුවනවාද ඉතිවිසෝ ගාතාව වරද්ද වරද්ද කියන්නේ. අත බලන්නේ නැහැ. ඒ මොකද භූතියක් පස්සෙන් එනවා කියන්නේ. ඒ වගේ මලකුණක් එහෙම හර කොහේ හරි තිබුණොත් එහෙම මෙරිච්ච මීයා හරක් මැරිලා තිබුණා. තවත් වෙන වෙන සත්තු කොච්චර මැරිලා තිබුණා? ඒ තරම් බයක් නැහැ. හැබැයි පුංචි දරුවෙක් හරි මැරිලා හිටියොත් පොඩි වලකුණක් හරි තිබුණා. පුදුම බයක් තියෙන්නේ. ඇයි? ඕකට මේ භූතයෝ ලඟිනවා කියන්නේ. ඒ තරම් බයක් අපි ළඟ තියෙනවා. අපි තනියම ඉඳ කැමති නැහැ. ඒකට මේකත් දැන් අපි පිළිගන්නව නේද? දැන් අර හරිවිලේ වගේ අර ගෙදරට උන් දෙය මේකටත් වෙනවා කියන්නේ. අන්න ජීවිතයටත් එහෙම තමයි. මේ මේ ස්වභාවය අපි අවබෝධ කරගන්න පුළුවන් නම් යම් දවසක අන ජීවිතේ කොච්චර දුරට සාර්ථක කරා ගමන් කරන්න පුළුවන් කියලා මේ දෙන්නේ තියෙනවා. මේක මට අයිති දෙයක් නෙවෙයි මගේ දෙයක් නෙවෙයි. වහ වහ කැඩෙන බිඳෙන පළදීර විනාශ වෙන දෙයක්. මට ඔයයිට පවතින්නේ මේ කිසිම ආශා කරන්න දෙයක් නැහැ කියලා යම්සි අවබෝධයක් ඇති කරගන්න ඕන. මොකද මේක මේ බුදුහාඳුර මේ විදිහට අපට පැහැදිලි කරලා දේශනා දුන්නේ අපේ වැරදිත් දැන හදාගන්න. මම් මුලා වුණා නම් ඒක කාර් හරි ගැසලා දෙන්න. අපට අවබෝධ නොවිච්ච දෙයක් අවබෝධ කරලා දෙන්න. මේ ශරීරය පාවිච්චි කරලා මහා දුක් කන්දරාව විඳින එකෙන් ඒ දුකින් නිදහස් කරලා සැනසෙල කරන් ගමන් කරන්න. වැරදිත් වෙන හදන්න. මොකද්ද වැරදුනේ? මේ වගේ සැලිලා බිඳලා විනාශලා පරිදු වෙලා මට අයිති නැති දෙයක් ඒක නිතර තියෙනවා, පවතිනවා, නිත්‍යයි. මේක මොහොත කැපයි, ආස්වාද ජනකයි. මේක මගේ දෙයක්, මට අයිති දෙයක්. මට ඕනෙට පවතින දෙයක්. කියලා මෙයා මේ නිත්‍ය සුභසුඛ ආත්ම වශයෙන් මෙයා පාවිච්චි කරනවා මේ තිරුව. අනිත් බාහිර ලෝකේ ඔක්කොම දේවල් ලං කරගන්නේ මොකටද? මේක තෘප්තිමත් කරගන්න. බාහිර දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවා ඔක්කොම ඇද ඇද පාවිච්චි කරන්නේ මොකද? ආස්වාදන ගන්න. ඒ මොකද්ද? මේ මගේ මම මම කියන අල්ලන. දැන් ඒ අවබෝ ඒක ඒ වැරදි මිත්‍යා දෘෂ්ටිය. හරවලා දෙනවා සම්මා දෘෂ්ටිය. මොකද? එහෙම දෙයක් නෑ මේක. පටන් ගත්ත තැන ඉඳලා මේක තියෙන්නේ මට අයිති නැති දෙයක්. විවිධාකාර කොටස්. ඒවත් බාහිර ලෝකේ දේවල් වලින් හැදෙනවා. ඒවත් වැඩිපල් පවතින්නේ. වහවා කැඩලා බිඳලා වෙනවා කියලා පල්ලි වෙලා යනවා කියලා ප්‍රශ්න. මෙන්න මේ අවබෝධය ඇති වෙච්චාම අර මෙතෙක් කල් අපි බාහිර ලෝකේ තියෙන සම්බන්ධකම් අඩු කරලා අභ්‍යන්තර ලෝකෙට ගිහින් මේ දුක් විඳින ස්වභාවයෙන් අපි නිදහස් වෙන්න මහන්සි ගන්නවා. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ මේ සතර සතිපට්ඨානය කියන්නේ. ජීවිතය පිළිබඳ හැබෑ අවබෝධයක් ඇති කරගන්න ක්‍රමය තමයි කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨාන. මේක ඒකාන්තයෙන්ම නිවන් මාර්ගය. පැනතිල කරා ගමන් කරන මට. මේ මාර්ගය හැරගෙන එක මාර්ගයක්වත් නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මේ මාර්ගය ගමන් කරන්න. හේතු මොකද? මේ බාහිර ලෝක කිසිම දෙයක් හෝ පුද්ගලයෙක් අපට සැපගෙන දෙන්නේ නැහැ නිවන් දක්වන්නේ නැහැ. බාහිර ලෝකයේ ඒවා ඒ ලෝකයේ ඇති වෙන යම් යම් හේතුන්ගේ යමක් ගස් කොළන් වුණත් ඔය තියෙනවා හේතුන්ගෙන් හට ගන්නවා ඒවා නැතුවට මෙල්ල යනවා. මේ ශරීරයත් හැදිලා තියෙන්නේ බාහිර ලෝකයේ ආහාර නිසා බලන්න මේ ශරීරයේ තියෙන දා. පසු යතුරුයි ගෙන්දරේ නේද? ආහාර පාන වල මොනවද තියෙන්නේ? මේ ආහාර අපි කන දේවල් වල මොනවද තියෙන්නේ? මේ මහ පොළේ තියෙන දා. වතුර නැද්ද? උලන් නැද්ද? ගෙන්දර නැද්ද? එහෙමනම් මේ ශරීරය තුල තියෙන මොනවද? පසු යතුරුයි ගෙන්දරේ නේද? ඒක මට අයිතිද වගේ දෙයක්ද? ඒක සත්‍ය පුද්ගලයේ වශයෙන් ගණන් ගන්න පුළුවන්ද? පසුරට කියන්නද මම කියලා කියනවද? සත්‍යෙක් ගෑණියෙක් මිනිහෙක් එහෙම කියනවද? පාන් වලට බත් වලට එළවලු වලට වෙනත් වෙනත් දේවල් වලට වතුරට ගින්දරවලට හුලං වලට කියනවාද මේ ගෑණියෙක් මිනිහෙක් ලස්සනයි අවලස්සනයි තරුණයෙක් තරුණියක් කියලා මේ කියනවාද ඒවා දන්නවාද ඒ දැන් මෙතන දැන් මේ මහ පොළවේ තියෙන ඒවා මේකට අරන් දානකොට ශරීරයටයි මේක දාන්නේ කියලා ඒක දන්නවනේ අපි හිතමු ආහාර ගත්ත පාන ආහාර පාන ගන්නකොට මේ කටේ තියෙන දත් දිව ඔක්කොම දන්නවාද දැන් අහවල් අහවල් ජාති තමයි මේ අපල්ලි කියලා දන්නවද බොක ඇතුළට ගියාට පස්සේ දන්නවද අපි මේක ඇතුළට දැම්මට පස්සේ අපි දන්නවාද වෙන දේවල් අපිට කරන්න පුළුවන් ද ඒක පාලනය කරන්න? අපි කැම ටික හදලා හන්න පුළුවන්. අපිට දිරවන්න පුළුවන්. අහවල් අහවල් තැන් වලට ශරීරයේ කොටස් වලට ගිහින් කියලා ඒක ශක්තිමත් කරන්න කියලා අපිට කියන්න පුළුවන්. කියන හැටියට කරනවාද ඒවා? අජීර්ණයක් වෙන්න එපා කියලා තමයි අපි කැම කරන්නේ. අජීර්ණයක් වුණාට කැමති නැහැ. නමුත් අජීර්ණයක් වුණා. එහෙමනම් අපිට කියන්න පුළුවන් මගේ නම් මට අයිති නම් වහා මේක අයින් වෙන්න කියලා කියනකොට ඉවත් වෙන්න පුළුවන් වෙනවා. එහෙම කරන්න බෑ. සමහරට අජීර්ණ වෙලා දුක් විඳින වෙනවා වුරුදු කරා. ඉවර යන්නේ නැහැ. අපි සමහරයක කාලහක් කියලා වැසිකිළියමේ අපහසුතාවක් ආවා. දැන් යාට කියන්න පුළුවන් වෙනවනේ කෙලින්ම බෙහෙතක් කියතක් ගන්න නැතුව මගේ නම් මට ඇයිද මේක වහාම ඉවත් වෙලා අපිරිසුදු හරිය පිරිසුදේ අපිරිසුදු හරිය අයින් වෙන්න කියලා කියන්න පුළුවන්. නමුත් වෙන්නේ නැහැ නේද? එහෙමනම් එතකොට මල මුත්‍ර ටිකවත් අපට ඕන හැටියට අත් කරන්න පුළුවන් කමක් නැහැ මට අයිති නැති නිසා. එහෙනම් මේ කෙස් ගහක ප්‍රමාණයවත්ව මට අයිති නැහැ මගේ දේකුත් නෙමෙයි මම නෙමෙයි මමත් නෙමෙයි. ඒවා බාහිර ලෝකයේ යම් යම් හේතු නිසා හටගන්නවා ඒව ඇති වෙනවා නැති වෙනවා. මේ ලෝකේ පවතින ස්වභාවය තමයි ඕක. ඒ ස්වභාවය අවබෝධ වුණාට පස්සේ මොකද වෙන්නේ දැන්? අන්න අපේ අර දුක් විඳින ස්වභාවය. හිතේ නිසංසෝකම, කලබලකාරීත්වය, දඩබ්බර ගතිය, හිතුවක්කාර ගතිය. අනවශ්‍ය හිතිවිලි. ඒවා කියන්නේ ඉවත් වෙලා බොහොම සාන්ත මනසක් ඇති වෙනවා. සංසුන් මනසක්. එයාගේ චිත බොහොම සංසුන්, තැම්පත්, බර ආදී පහසු ජීවිතයි. අන්නේ ස්වභාවය අවබෝධ කරගන්න ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ මේ සතර සතිපට්ඨානයේ මාර්ගය යන්නේ. එතකොට කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර අපේ ජීවිතය තුළ තියෙන දෙයක්. හිත දෙයක් නෙමෙයි. ඒක අවබෝධ කරගන්න ක්‍රමය තමයි මහාගුරු දේශනා කරන්නේ. මොකද්ද? කය අනුව බලන්න. වේදනාව දිහා බලන්න. හිත දිහා බලන්න. පහළ වෙන අරමුණ දිහා බලන්න. ඒවාගේ ස්වභාවය බුද්ධිමත්ව නොනියුත්ව බලාගෙන යනකොට ඒ සෑම දෙයක්ම අපට දැනගන්න පුළුවන් ඇති වෙනවා පවතිනවා වෙනස් වෙනවා නැති ඒක අවබෝධ කරගන්න ක්‍රමය තමයි අපට මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා මෙන්න මේ විදිහට. කෙලෙස් අඩු කර ගැනීම සඳහා දැන් අපි මේ රූපයක්, ශබ්දයක්, ගන්ධ රස ස්පර්ශ ආදී අරමුණු දිහා බැලුවම අපට පහළ වෙන්නේ කෙලෙස් නේ. රාග, ද්වේෂ, මෝහ, ඊර්ෂ්‍යා, මදුමාන ආදී කෙලෙස් නේ. වැරදි විදිහට හිතපු නිසා නෙවෙයි. ඒක දැන් අපි මේක වැරදි විදියට හිතපු මේ නිසා දුක් වෙනවන දැන් නිවැරදි විදියට හිතන්න පුළුවන්. නිවැරදි විදියට හිතන තරම කරන මම කිව්වේ මතක් කළේ අපට ඔය පෙනෙන ඇහෙන දයින හැම අරමුණක්ම අපට අයිති දේවල් නෙමෙයි. ඒක තමයි අරමුණක් ඇහැට කනට වැටුණාට ඒක හිතක් පහල වෙනවා ඇති කරන්නේ කියලා. මේ දැන් උත්සාහ ගන්න ඕන මොකක් නිසාද? මෙන්න මේ කෙලෙස් හිත ඇති නොවන හැටියට වැඩ කරන දයාදවල් දෙක මහන්සි ගන්න ඕන. ඒ කොහොමද අපි මේක කරන්න උත්සාහ කරන්නේ? බොහෝ දෙනෙකුට වැරදිලා තියෙන එක තමයි අපි අතීතය ගැන හිතන්න පටන් ගන්න. අනාගතය ගැන හිතන්න පටන් ගන්න. බලාපොරොත්තු ඇති කරගෙන තියාගන්න. ඒව අයින් කරලා බලන්න. Tamanට මොනවා හරි අරමුණක් ආව කියන්නේ අන්නේ අරමුණ කියන්නේ අපි දැනෙන්න හොඳ නැහැ, සම්බන්ධ වෙන්න හොඳ නැහැ, ගැටෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ මෙහිමයි කියලා අර ස්වභාවය දැකලා සංසූර මේක සකස් කරගන්න ඕනේ. ඒක අපි කියන හුදකලාව කියලා. හුද කලාව කියන්නේ කාය කාය කාය සෝද කලාව. කාය වේගයේ චිත්ත වේගයේ උපරි වේගය කියලා තුනක් තියෙනවානේ. හුද කලාව තුනක් ආකාරයි. කාය වේගය කියන්නේ සම්පූර්ණ වැඩ කටයුතු වලලා තනිපංගල දෙන්න එකට කියනවා. ඒක නිතුනාගෙන අපි ගහවනේ. හුද කලාව කියනකොට Taman වහන්සේ තනියම Taman ගියට තනියම කරගන්න බව කියන්නේ. කවුරුත් දෙවන්නේ නැහැ. ඒකෝද බුදුරජාණන් වහන්සේ වදාහන මෙහෙම. අතීතය ගැන හිතන්න එපා. ඒකෙන් ඇති වැඩක් නැහැ ඉවරයි. අනාගතය ඇවිදින්නේ නැහැ. දැන් මේ මොහොතේ මේ මොහොතක් බොහොම කල්පනා කරගෙන කරන්න ඕනේ. ඈ මේ මේ මොහොතේ බලාපොරොත්තු නැතුව අපි ජීවිතය ගත කරන්න. අනාගතේ පතන්නේත් නැහැ අතීතයේ ලුහු බැලේ යන්නේත් නැහැ. මේ දෙයියා දැනට තියෙන අරමුණු පිළිබඳ නුවණින් කල්පනාවෙන් වාචය කරන්න. මේ උත්තරීතර මුද කලාවක් ගැන කියලා කියන්නේ. මොකක්ද කියන්නේ? හිත පිළිබඳව. ඒ අදහස් කරන්නේ මේකයි. තමන්ගේ සිතිවිලි වලටවත් ඇලීමක් ගැටීමක් ඇති කරගන්න. කොහොමද ඒක බලන්නේ? එන එන හැම අරමුණක්ම අනිත්‍ය වශයෙන්. ළඟින් ඒ සිදුවෙන සිදුවීම් වලට ඉඳදී තමන් බලාගෙන ඉන්න මොකක්ද වෙන්නේ කියලා. යල්ලත් හරිනේද කියන්නේ. ඒකට අපි හිතමු කාය කායයේ කියන එක අපි දන්නවා මේ ඉතින් අත්තර පැත්තකට යන්නේ ඉන්නකනේ. අතීතය අනාගත දෙකම අත්හැරලා අත්හැරීම පමණක් බෑ. මේ තමන් තුන්වෙනි හුදකලා වශයෙන් සඳහන් කරන මෙන්න මෙහෙම එක. බුදුහාමුදුරුවෝ තමන්ගේ ජීවිතයට සම්බන්ධ බාහ්‍ය ද්‍රව්‍ය පිළිබඳ වෙන්න පුළුවන්. උපකරණ වෙන්න පුදුම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ පාලන විලාංශ සිටිවිලි වෙන්න පුළුවන්. ඒ පිළිබඳව ආසාව සම්පූර්ණයෙන්ම අත්හරින්න ඕනේ. ආසාව ලැබීම තමයි භාණකය අපිට. ඒක අනිත් වශයෙන් බලන්න ඕනේ. දැන් අපි හිතමු එතන කියන තනියම. තනියම ගුණක් නේද? එයාගේ සිත නිතර අරමුණු වල ඇලෙනවනම් එනිදලි වාසය කරනවනම් අපි තනි මංගල වෙනවා නිදා ගන්නවා. උන් තනියම නිදාගත්ත කමකටද? දැන් උදේදී අපිට රාගයෙන් මත් වෙලා ගිනි අරගෙන අපේ ඉඳ පිච්චෙනවනම් ඒක සලිත වෙනවනම් අපි අතීත අරමුණක් අරගෙන සහන් අමනාපයෙන් අසන්තෝෂයෙන් අපි ගිනි අරගෙන ඉන්නවනම් අතීත අනාගතේ කල්පනා කරගෙන ඉන්නවනම් අනිවිදල ආයත උද කලාව කියලා නේද? ඒ විදිහ තවත් එක්කෙනෙක් එක්කෙනෙක් එක්කනේ බොහෝ දෙනෙක් එක්ක ජීවත් වෙනවා. එතකොට මේ කෙලසුරක් නෙමෙයි. දැන් අපි හිතමු මේ පුද්ගල යම් පුද්ගලෙක් ඉන්නවා අතීත අනාගත දෙක හිතන්නේ ආසාවෙන් තොර වාසය කරනවා ඕන පිරිසක් මගුල් ගෙදරක් වෙන්න පුළුවන් මාකට් එකක් වෙන්න පුළුවන් බස් එකේ වෙන්න පුළුවන් කොතනක හිටියත් මොන තරම් සෙනඟ මැද හිටියත් පිරිමියෙක් නම් කාන්තාවක් මැද හිටියත් කාන්තාවක් නම් පිරිමියෙක් හිටියත් මේ පුද්ගලයාගේ සිතට කෙලෙස් ටිකක් ඇති වෙන්නේ තියාගන්න පුළුවන්. මොකද නිසාද? මේ අරමුණු Taman මොන අරමුණකටවත් ඇලීමක් සම්බන්ධකමක් ඇති කරන්නේ නැති. ඒ වගේ නැතිවම තමයි ඕන මටයි දේවල් මගේ දේවල් නෙමෙයි මමත් නෙමෙයි මටයි දේවල් නෙමෙයි. එතන තියෙන මේ රූප ඒ මෙතන තියෙන මේ රූප ඒ රූපේ මේ රූපේ සම්බන්ධකමක් නැහැ. එතනක් තියෙන අතර මහා දාපු මෙතනක් තියෙන එහෙම. ඒකෙන් මේකට එන්නේ නැත්නම් මේකෙන් ඉඳලා යන්නේ නැත්නම් එතන තියෙන වැටෙන නැති වෙලා යනවා මෙතන තියෙන මෙතන නැති වෙලා යනවා. සිතිවිලිත් එහෙමයි රූප කලාපත් එහෙමයි ඒක මේ අපට ගන්න මේ ලෝකේ ආස්වාදයක් නැහැ. මේ තියෙන්නේ සිතිවිලි වල වැරද්ද නිසා රූප කලාප වල නෙමෙයි කියලා එයාට පුළුවන්කම තියෙනවා අන්න අර ආසාවත් කරන දාගන්න. අද බලමු අතීතයේ මේ පස්සේ දුවන්නේ කොහොමද කියලා. මේ මේ එහෙම යා හිතනවා. මම ඉතර හිතියේ හරි ලස්සනද? මම ජීවිතේ හරිම සෝභා සම්පන්නයි. අනිත් අය මට හරි ප්‍රේමනාප කළා. අගය කළා මාව. මම හොඳට ඇනිලා පැලඳා. හොඳට කෑවා බිව්වා. ඇඳුම් පැළඳුම් ඉගෙන ගත්තා. හොඳ විලවුන් දරුවා. මට හොඳට කටහඬක් තිබුණා. මම තෙලිසෙලමින් වාසය කළා. නියෝදෙන් මට ඉති කළා. මම හොඳට හොඳට හොඳට රහට හොඳට ගත්තා. මගේ ජීවිතය අතුම රසවත් ජීවිතයක්. මෙයා මෙයා අතීතය ගැන හිත හිතා ආරම්භ කළා. අනිත් අයටත් කියනවා. තමන්ගේ නම්බුගාම ගැන, තනතුරු ගැන මේ විදිහට කතා කරනවා. මම මෙන්න මෙහිමයි කියලා. තමන් මේ පිනකු ඉඳන් පිනකු ආකාරය ගැන සතුටපත් වෙන ඇලෙන්නේ නැති කරගන්නවා. එතකොට තවත් සමහර අය ඉන්න මෙන්න මෙහෙම පසුතැවෙනවා. අර අතීතයේ මහා දුක්ඛන්දරාව කෙනෙක් වගේ ඉන්නවනේ. ජීවිතේ දුක් සමුගනු අඩුපාඩු නිලාභාද ලබන අදවරු ලැබුක වගේ. පසුද යන්නේ වගේ හිතර පසුතැවෙනවා. Tamante ඒක කරදර. එයාගෙන තනතුරු නැති වුණා, පෞද්ගල ජීවිතය අවුල් වුණා, බුදුදහමේ හිතුවත් කාර්යකම්. සමහර තමන්ගේ රැකියාව අහිමි වෙලා යනවා. සමහර අසාධ්‍ය ලෙඩ දුක් හැදෙනවා. අධ්‍යාපන කටයුතු අඩාල වුණා. සමහර කාමකෝපාදී නිසා ඉදිරියට ඉදරදි ගන්න එක නේද? මේවා තමයි මේ අතීතයේ මොනවාව. ඒ පිටිපස්සේ ගමන් කරනවා නම් ඒවා ලුහුබ අතීතයේ ලුහුබන් යනවා කියලා අපිට කියන්න පුළුවන්. নানা ආකාර වශයෙන් තමන්ගේ ජීවිතය ගැන හිතන. හොඳ විදියට හෝ නරක විදියට හිතියත් අන්න ඒක හොඳ නැහැ. අත වශයෙන් මේ හොදක් ජන හිතලා ටිකක් සතුටක් ලැබුවොත් තමන්ට ඒ දුක් පීඩා කරදර ප්‍රශ්න ගැන හිතන කරා මහා දුක්ඛන්දරාව නැවත දැන් අපි හිතමු මෙහෙම එකක් අපි හිතමු මැණික් ගන්න යම් මේ පතලක් තියනවා කියන්නේ. ඔක මැණික් ටික ඔක්කොම අරගෙන වහලා දාලා තියෙනවා. යම් කෙනෙක් ඔය පතල කොච්චර හැරුවත් මහන්සිය නිසා කවදාවත් මැණික් හම් දෙන්නේ නැහැ මැණික් ඔක්කොම අරන්. සමහරවිටම අසුචි ගොඩක් තියෙනවා. ජරාවෙත් ගොඩක් තියෙනවා වහලා තිබුණේ. දැන් මෙයා මේක අස්ස මේක අදින්න පටන් ගත්තේ. දැන් මේ ගඳ වෙනවා. අහල එයා ඉඳගත් වෙනවා පහල පහටක් ගලනවා නේ. අනේ වගේ අපි අතීතයේ අර දිට්ඨි හොඳ දේවල් හිතේදී කියන එක නැවතනවා හිතනවා කියන එක තේරුමක් නෑ. ආයෙ එන්නේ බෑ ඒක. තේරෙන්නේ නෑ. එන්නේ නෑ. ආය මේ අර දුක්ඛන්දරාව මෙන්න කරනවා කියන එක අසුති ගොඩක් අදින්නවා. මලකුණු ගොඩක් අදින්නවා. ඉතින් අපි හිතන්නේ උදාහරණ වශයෙන් මේ දේ ඇති වැඩක් නෑනේ. වැඩකට නැති දෙයක්. ඈ ඒවා මට දැන් ගණ්ඩක් තුනයි. ලැබෙන්නේ නැද්ද? කිසිම ඇති වැඩකුත් නෑනේ. යන්න ඉවරයි. නැවත අවදාවත් මට ඒවා ලැබෙන්නේම නැහැ. මේ කාලේ තිබුණු රූපයක් දැන් නැහැ, හිතක් නැහැ, සියල්ලම විනාශ වුණා. මේවා අවසර මොකද්ද මට ඇති වැඩේ කියලා? ඒ අතීතයේ අත්‍යන්ත ගන්නවා. අර දුක් සංගරගෙන මොන විදිහකින්වත් හිතන්නේ නැහැ. මේවා හැදලා තියෙන මගේ අකුසල කර්මයේ තමයි ඉතර ආත්මයි මට ඉතර මට දුක්නේ දුන්නේ. දැන් මේ ප්‍රශ්නේ තියෙන මගේ අකුසල කර්මයන් නිසා කියලා අකුසල කර්ම කර්මය ගැනවත් මේ හිතලා ඒවා අත්හැරලා දැනගන්න ඕනේ. ඒ සමහර විට අනාගතය ගැනත් පතනවා. ඒ වගේ මට මේ මේ කාගයක් රූපයක් දිහා බලලා කවුරු කට හඳක් දිහා බලලා වෙන්න පුළුවන්. ඒවලට හිතනවා අනේ මටත් මේ ලස්සන රූපයක් තිබුණොත් හොඳයි. ඈ මට ලස්සනට ඇඳුම් කලින් ඉඳගෙන දකුණු කලින් විදියට අනාගතයේ ජීවත් වෙන්න තියෙනවා නම් හොඳයි. ප්‍රේමනාප විදියට අනුන්ට ඇලුම් අනු අනුන්ට ඇදිලා යන රූපේ රූපයක් ඒ වගේම අනිත් ශබ්ද අන්නාස ආදී අරමුණු මේ ඉඳුවක් පිළිබඳවත් කල්පනා කරනවා. මේ මේ විදිහට තිබුණොත් හොඳයි. අඩුවක් නැතුව තිබුණොත් හොඳයි. මොකද මේ බින්දරයක් ලබා ගන්න. ඒක හොඳ පැත්තට ප්‍රමාණිකුල අදුවන් නැතුව හදා ගන්න තමයි එයා උත්සාහ කරන්නේ අනාගතය ගැන කල්පනා කරන්න. දැන් එහෙම කරන හිතේ සාගරයක අසමම්බලව. අතීතේ විදපු දුක් පීඩා නැතුවදී හොඳ අනාගතයක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කළා හරියන්නේ නැහැ. අනාගතේ කල්පනා කළා යම් යම් සංස්කාර හදන්න පුළුවන්. බාධාවක් නෙවෙයි. ඒක හතන් වහන්සේලා මොනවා හරි යමක් ප්‍රකාශ කරනවා අනාගතේ. දැන් බලමු අපි භාගිනියේ සංග්‍රහකයට හා මුදුනෝ එදා ඒ ගුරුවර මේ සංඝාතික මේ ගුරුදේවයන් වහන්සේට පවන් ගන්න ගම මොනවද හිතුවේ? තමන් සිවුරා ළඟින් ආත් වෙලා ඒ මේ කරන ගැතියා කටයුතු ඔක්කොම කරලා විවාහ වෙලා ධර්මවලත් ඇති කරගෙන ආය ආපර කරත් එනකොට ළමයා වත්වා කියලා අර ජයන්ත පාරක් ගහුවා. කිමිටි. නමුත් තමන් වටා වටපිටින් ගුණංගදා මේ පවන් ගගායිනකොට අර හාමුදුරන්ගේ ගුණාංගන්ගේ ඔළුවට තමයි ගහන්නේ. ඒ බලන්න අනාගතය ගැන කොච්චර දේවල් නිස්කාරණය දෙවිතුවද විභාගයේ සංගතතාවයන් කතා කරන්නේ අන්න ඒවත්. ඒ නිසා අපි අනාගතය ගැන යම් යම් දේවල් ඕනේ නැති විදිහට හිතන්න ඕනේ. හේතුව නැති විදිහ. නමුත් අපි සැලසුම් වල ඇති කරගන්න පුළුවන්. උපාධියට අපි පාඩම් කරනවා නිසා අපි ඉතින් හිතා වුණාට හරියන්නේ නැහැ. අවශ්‍ය කරන දේවල් පාඩම් කරන්න ඕනේ. සත්‍යාවක් කරනවනේ ඒකට ඕන කරන සුදුසුකම් අපි ලබා ගන්න ඕන. ඉතින් හිතේ දවුනට හරියන්නේ අද අද ඒ මරු පින් කරගන්නේ. මේ පෙරසෙද්දුවට මරු මේ එක්කන්නේ. දැන් මේකට මරු වෙනවද දන්නේ නැතිනම් පුළුවන් තරම් දැනගන්න ඕන අතීත අනාගත දෙක නෙමෙයි ගැන හිතන්න තියෙන්නේ. පුළුවන් තරම් දැන් දැම තමන්ගේ ජීවිත හොදකට කරක් කරගන්න මහන්සි ගන්න ඕනේ. දැන් මේකට බලමු අපි මේ අතීතයත් අනාගතයත් අත්හැරියන්නේ. හැබැයි ඉතින් වර්තමානයේත් ඇරෙන්න ඕනේ. අර පුදුම පුද්ගලයෝ කරන්නේ තමන්ගේ ජීවිත ගැන වැරදි අන්දමකට කල්පනා කරනවා. කොහොමද? අර මේ ශරීර භූමිය දිහා බලලා. මොකද මේක අල්ලාස් කරනවා. මේක ප්‍රියයි. මේක මේ මම. මේක මගේ කියලා මට අයිති දෙයක් නෙකේ දෙනවා. ඈ මේකෙන් මගේ ආස්වාදයෙන් ආස්වාදයෙන් ඉටු කරගන්න පුළුවන්. මේක මගේ ආත්මය. මේ මම විඳිනවා. මම මම තමයි විඳින්නේ. මම තමයි අහන්නේ. මම තමයි ක්‍රියා කරන්නේ. ඒවා ඔක්කොම හිතන්න කරන්නේ. තමන් යටතේ පවත්වා ගන්න උත්සාහ කරනවා. සතුරා සබා ගන්න උත්සාහ කරනවා. ආ ඒක තමයි වර්තමානයේට ඇදිලා යනවා කියන්නේ. ඔය ඇහැට ගන්න නාසයට දිවට දිනුක. හැම අරමුණක් පිළිබඳව ඇලින් ගැලින් වාන්තිය කරන්න පටන් ගන්නවා. ඒ තුළ ජීවත් වෙන්න උත්සාහ කරනවා. එයාට උඩ තේරෙන්නේ නැහැ හේතු මේ ජීවිතය ගැන හරි අවබෝධයක් ඔහු තුල නැහැ. මේ අවබෝධය ලබා ගන්නට සත්පුරුෂයන් ඇසුරු කරන්නේ. ඇසුරු කරන්නේ නැති නිසා තමයි වගේ ආදාහස් වෙන්නේ. ඒ ඒ ධර්මය අහන්න ඕනේ. අකුසල සත්‍යෙනු සතර පහටම යන්න සිද්ධ වෙනවා මේ විදිහට හිතන්න පටන් ගත්තොත්. මොනවද? ඒවා නැති වෙන දේවල්. ඒ හිතන්නේ. වහවා කරනවා බිඳනවා පරිදිනවා විනාශ වෙනවා මැරලා යනවා කියන එක මෙයා හිතන්නේ නැතුව මෙයා තියනවා මම ඉන්නවා මගේ දෙයක් මෙයා හිතන්න පටන් ගන්නවා. මේක අත්හරින්නේ කොහොමද? දැන් බලමු රූපේ ගත්තා. මම අර මුලදී මතක් කළේ ශරීරය දැන් විග්‍රහ කරන දෙන්නවා එකින් දෙකට. මේ රූපේ හැදලා තියෙන්නේ මෙන්න මේ විදිහයි. ඈ එකක් නෙමෙයි. මම නෙමෙයි. මට ඇති දෙයක් නෙමෙයි. මට ඕන පවතින්නේ නැහැ. පහ වහ දෙන්න බින්දලා විනාශ වෙලා යනවා කියන එක. දැන් අපි මුලදී ගන්නවනේ. අර මේකට උපමා කළේ ඊළඟ රතර මහා ධාතුන වෙන කළා. ඊළඟ නව ජීවිතිකේ කෙනෙක් ධර්මයෙන් පස්සේ අවසානයේ පොළොවට පස්සේ නිකන් කල්පනා කරනවා. ඔන්න ඒ විදිහට කල්පනා කරන්න ගියාම හේතු බල වශයෙන්. ඇහත් රූපයක් එකතු වුණාම හිතක් පහළ වෙනවා. හිතක් පහළ වෙනකොට දැනුමක් එනවා. ඒ අනුව සතුටක් වූ අසුබක් තියෙනවා. ඊට හමුල ගන්නවා. හිතන්න පටන් ගන්නවා. මේ විදිහට මේකේ ආකාරයේ සකස් වෙගෙන යනවා. මේ සකස් වෙන හේතු බල වශයෙන් කල්පනා කරනවා නම් එළියක් ගැනීමකට දෙතියන්නේ. අතීතයේ බන්ධනයක් වෙන්නේ අතීතයේ සිහි කිරීමම නෙවෙයි. මේ පිළිබඳව සතුටක් ඇලීමක් ඇති වුණාම තමයි බන්ධනයක් කියන්නේ. කවදාවත් හිතන්න එපා සමහර විට අපට මේ සිතක් පහළ වෙච්ච තරමේ අතීතය ගැන හෝ අනාගතය ගැන හිතිච්ච බවමනේ ඒ පස්සේ යන්නේ නැහැ. ඒක වැරද්ද කියන්නේ මොකද්ද? ඒ අරමුණට ඇලීමක් නැති වුණොත් තමයි බන්ධනයක් කියන්නේ. අත්හරින්න ඕන මොකද්ද? ඒ අතීතයේ පණ ගන්නවන ප්‍රාණවත් කරන රස විඳීමට හේතු වෙන මේ සිතිවිල්ල එනවත් ගන්න ඕනේ. හිතුවිල්ලකට කැලෙන්න හොඳ නැහැ. හිතට ඇති වෙන දැනුව අත්හැරීමයි ඕන කරන්නේ. රූපයක් දැකලා ආසාවක් උපන්න කියන්නකෝ. මේ රූපයේ නැති අවස්ථාවක් බලනකොට ඔන්න මට දැන් ලස්සන රූපයක් හම්බුනේ. ඒ රූපේ ගියා. නැත්තම් හොඳ මිහිරි සින්දුවක් අහහායි කියලා. අපිට හිිනෙන් වෙන්න පුළුවන්. ඒක පාරේ සින්දුව නැතුව ගියා. දැන් ඒ රූපේ නැතුව තියෙද්දි, ඒ සද්දේ නැතුව තියෙද්දි, ආයි බලන්න හිතින් කොච්චර වේදනාවක් විඳවද අර ගිය රූපේ දෙයක් හිතින් මවාගෙන අනේ කවදා හම්බෙයිද කොහේදී හම්බෙයිද කොහොම එකක්ද කවුද මේ ඇද්දත් එක ගැන මෙව්වා ගැන මොන තරම් හිත හිතා අර රූපේ ගැන හිතලා මොන තරම් කම්පණයටපත් වෙනවද දුක් විඳිනවද නිදා ගන්න බැහැ කන්න දෙයක් නෑ යන්නේ ගමන් හැම වෙලාවෙම දැන් ගෝබ්ජෝ යන්නේ ඉන්නේ තමන්ගේ වැඩපොළ අමතක වෙනවා පාඩම් කරනවා පාඩම් දෙන්නේ වැඩ ප්‍රලත් කරතත් ඒක නිවැරදිව කරන්න බෑ සතර කියන එක තේරෙති ඉක්මානික නෑ මූණක් නිකන් බලාගෙන ඉවලා දැන් බැහි බර වෙච්ච අහකාටි වගේ. මෙයා ඉතින් කල්පනා කරගෙන මොකක් නිසාද? අර Tamanට අයිති වෙච්ච රූපය. එයා පාර යනවා හෝ මෙතනකදී හෝ දැක්කා. දැකලා ඒ රූපේ ගියා. ඒ රූපේ දන්නේත් නෑ මෙයා හිතනවා කියන්නේ. මේ අනුව මේ රූපේ ගියාට පස්සේ මොන හද්ද වදයක් ඉන්නවද කියලා බලන්න හිත හිතා. ඔන්න ඔතන තමයි අපි දුක් විඳිනවා කියලා කියන්නේ. රූපයක් නෙවෙයි. තමන්ගේ ශරීරය දන්නේත් නෑ අත්වාසේ ඒ කාන්තාවට පිරිමියද කියන්නවත් මේ රූපේ දන්නේ කියලා. ඒ ඒ රුකි දන්නේ නැත්නම් මේ හවල් එක්කෙනා දැන් මං ගැන හිතලා තියෙනවා. මං ගැන බලාපොරොත්තුවක් තියෙනවා. මං ගැන මාව අසුරු කරන්න කැමතියි කියලා ඒ රුකි දන්නේ නැහැ. ඒ ටෙස්ලෝමිය සම්මස්නහරාදී දැන් කිසිවක් දන්නේ හවල් එක්කෙනා මං ගැන හිතනවා කියලා. එයාගේ හිතත් මං හිතන්නේ එයා වෙන එකක් හිතේ හිතන්නේ ඒකක් දන්නේ. නමුත් බලන්න මේ තමයි රූපය දන්නේ නැහැ කෙස්ලොම් මේ සම්මස්තාදී කියන්නේ දන්නේ නැහැ අර අහවල් තැන් රූපයක් දැක්කම. එහා දන්නේ නැහැ කන දන්නේ නැහැ නාමය. ඒක මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ හිතේ වැරද්ද තියෙන්නේ. ඒ රූපේ හොඳයි කියලා ගත් විදිහේ වැරද්ද. අන්න ඔය අවබෝධය ඇති කරගන්න පුළුවන් හිතට මොනවා හරි ආසාවක් සම්බන්ධකමක් වෙනකොටම මේ රූප කලාප වල වැරද්දක් නෑ. මේ චිතන ක්‍රමයේ වෙනස තියෙනවා. එහෙනම් මොකක්ද හිතන්නේ? ඒක මට අයිති නෑ මගේ දෙයක් නෙමෙයි දැන් ඉවරයි. ඔය රූපෙ කොහෙද? දැන් මේ ලස්සනයි කියන රූපේ තව ටිකක් වෙලා යනකොට ඔන්න මැරිලා වැටෙන්න පුළුවන්. නැත්තම් එයාට මොකක් හරි රෝගයක් හැදෙන්න පුළුවන්. නැත්නම් අන්තභාගයක් වෙනවා. නැත්නම් මහ මොන හරි කරදරයකටපත් වෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙනවා. ආ දැන් බලන්න මොකද මම ආතල්ගුණා කියන මොකද කියන්නේ? ඈ දැන් මම ආස කරපේ කියන බොහොම මම ප්‍රිය කරගෙන හිත හිතා වුණේ කියන මම බලාගෙන ඉඳි ඇක්සිඩන්ට් එකක් වෙනවා. නැත්නම් මොකක් හරි ඉස්සක් ඒකට බහල් වෙනවා. දැන් මෙයා මොන තරම් කම්පැනියක්පත් වෙනවා. දැන් මොනවාට පුළුවන්ද මෙයාට මේ කම්පැනියේ තුලින් යාව හොදකට ගන්න පුළුවන්. හොදකට හරවන්න පුළුවන්. ඈ දැන් දැන් මෙයා බුද්ධිමත්ව කල්පනා කරනවනම් මේ මගේ රූපේ නෙමෙයි මටයි තියෙන්නේ නෙමෙයි. මේවා බාහිර ලෝකේ තියෙනවා. ඒ රූප දන්නේ නැහැ. ඒවා ස්වરૂපේ තමයි අනුමෝහකත්ම දෙල්ලා බිඳලා විනාශලා මැරෙන එක. ඉතින් මම මොකටද මේවට ආස කරන්නේ? ආස කරන් කියලා මට මොකක්ද ඇති වැඩි? අපි හිතමු මේ රූපේ ගත්තම කියලා. ආ ඒ රූපේ පොඩ්ඩක් හරි ලස්සනෙන් මගේ ඇඟට එනවාද? අපි හිතමු ලස්සන රූපයක් අපි ගත්තා. ඈ හැඩවර එකක් ගත්තේ. ඒක ආ ඔක අපට ඇලෙනවද? ඒ රූපයෙන් කොටසක් ඇවිදින් මට ඒ රූපේ ලක්ෂණ වෙනවද? යාර අපි අහලා තියෙන ඇත්තට සිටුවරේ රාතන් වහන්සේ නමක් ගැන වැඩි විදිහට අවබෝධයක් ලැබෙනවා. එනවා රාතන් වහන්සේ හරිම ලක්ෂණයි. හරිම ගැටුම් කරනවා. තරුණ හාමුදුරුවෝ. ඒතකොට මේ සිටුවරයා කල්පනා කළා මේ අනේ මේ හාමුදුරුවෝ මගේ භාර්යාව වුණා නම් එහෙම නැත්නම් මේ හාමුදුරන්ගේ ලක්ෂණ මගේ භාර්යාවට ලැබුණා නම් ආ මොකද උනේ? ඒ ගමන් මේ සිටුවරයා කාන්තාව බවට අන්න බලන්න වැරදි පිටිවිල්ලක විපාකය වැඩි මොහොතක් ගියේ නෑනේ. සාතන් වහන්සේ ගැන හිතපු වැරදි පිටිවිල්ලේ විපාකය තප්පර ගන්නක් යන්නේ ඉතින්ලා කාන්තාව බවට. එහෙමනම් මේ වැරදි පිටිවිලි වල දුරු විපාක කොච්චරද කියන සංසාරේ අනාදිමත් කාලයක්. අපි දුක් විඳලා තියෙන්නේ මොනතරද? ඒ රූප නිසා. මේ රූප නිසා තමයි මේ විදියට තියෙන්නේ. දන් දෙන නිසා. ඒක අපි හොඳට මතක තියාගෙන අපේ සිත සකස් කරගෙන ඉන්නත් ගන්නවා. නේද? ආකාශත්ථාදි මුම්මත්ථා දේවානාගා මහිද්దిగා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං ආකාශත්ථාදි මුම්මත්ථා දේවානාගා මහිද්దిగා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ දේශනං ආකාශත්ථාදි මුම්මත්ථා දේවානාගා මහිද්దిగා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං දේවෝ වස්සතු කාලේන සස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ කුලියාපිටිය තලහිති මුල්ල විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කොරගස් අගාරයේ ධම්මකන්ද ස්වාමින්දයන් වහන්සේ